ඉතින් අර මුල් දවසේ මතක් කරා වගේ ඒ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය බොහෝ විට මේ ලෞකිකව තේරුම් ගන්න පුළුවන්. මෙලොවට අදාළ ධර්ම කොටා සම්බන්ධ වෙනවා. එතකොට මේ Nirodha Satya Nirodha Gamini Patipadawa කියන හතරවෙනි ආර්ය සත්‍ය ගත්තාම ගොඩක් වෙලාවට එවුවා ලෝකෝත්තර පැත්තට බැර නිසා තේරුම් ගැනීමේදී ඒක සඳහා යෙදී සැදී පැහැදී නැති අයට අපහසුකම් එන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් ඒක තේරුම් ගැනීමේ අවස්ථා තුනක් තියෙනවා. සුතමේ වශයෙන්, අසුවිරු ඥාන වශයෙන්, බහුසුතභාවයට හේතුවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනකට සුතමේ ඥානයි කියලා කියනවා. ඊට පස්සේ හොඳට මීට ඉස්සරත් එහෙම අහපු හිත යොදන කෙනෙකුට ඒක චින්තාමේ වශයෙන් මේක නිකන් අහලා පින් කරගන්න වැඩක් නෙවෙයි. මේකේ තියෙන තර්කය මේකේ තියෙන දර්ශනය මේකෙන් කියන කාරණා වටහා ගැනීමෙන් නැවත නැවතත් අර හිතය අහපු දෙයට හිත යෙදවීමෙන් ඒක චින්තාමේ ඥානයක් බවට පත් කරගන්න පුළුවන්. ඒක තමයි අපි බෞද්ධව ඉපදීමෙන් ලැබෙන ආනිසංසයේ ඒ නැවත නැවතත් අහලා අහනකොට අපි ඒක ඒ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා නෙවෙයි. ඒක හිතට වද්දා ගන්න. ඒක නන හිතේ ධාරණය කර ගන්න. නැත්නම් මතකේ තියා ගන්නවා කියලයි අපි සාමාන්‍ය වචනෙන් කියන්නේ. ඊට පස්සේ ඒ හිතේ තියාගත්ත ධාරණය කරගත්ත දේ ක්‍රියාවත් කරලා බලන්න ඕනේ නම් මේක භාවනා කරලා බලන්න ඕනේ නම් ඒ වැඩේට ගියාට පස්සේ ඒකේ භාවනාමය ඥානය කියලා වතුරට බහැපු කෙනෙක් පීනන් ටිකන ගන්නවා වගේ ගොඩ ඉඳලා පීනනවා වගේ නෙවෙයි තීරු ගන්නවා. ඒ නිසා මේ පිටිසේ ওই මට්ටම් තුනේම ඇත්තෝ ඇති. අහලා සුතමේ වශයෙන් තේරුම් ගන්න පටන් ගන්න ඇත්තෝ කලිමුත් අහලා තිබුණ එක තවත් ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් ව්‍යාකරණ වශයෙන් විස්තර කරගන්න චින්තාමේ පැත්තට පොහොර ලබන ඇත්තෝ ඒ වාගේම භාවනා පැත්තෙන් බලලා තව දුරටත් මේ භාවනා දියුණු පවුණු කර ගැනීමට ආධාර උපකාර කරගන්න ඇත්තොත් ඇති. ඒ කාටත් වගේ පිහිට වෙන්න අංග සම්පූර්ණ ධර්ම දේශනාවක් කරන්න පුළුවන් වෙයිද කියන එකත් හිත යොදලා බලන්න ඕනේ ප්‍රශ්නයක්. ඒ මොකද මේ Nirodha Satya කියන එකේ වගේ ගැඹුරක් තියෙන. නමුත් අපි උත්සාහ කරන්න බලන්නේ මේ ඊයේ පෙරේදා පවත්වපු ධර්ම දේශනාවලින් ගත්ත පසුබිම ඉතිහාසයත් එක්ක ඉදිරියට යන්නයි. අපි ඊයේ මතු කරගන්න උත්සාහ කළේ මේ සංසාර දුක එනත අපි එදිනෙදා අපි කියන මේ අසහනය එහෙම නැත්නම් මේ මානසික ආතතිය ඇතිවෙන්න හේතුව බාහිර දෙයක් නෙවෙයි තමන්ගේම හිතේ තියෙන තෘෂ්ණාවයි ඒක නිසා තෘෂ්ණාව අඩු වැඩිකමයි අපි හිතුවට බාහිර දේවල් මත රඳා පවතින්නේ කියලා. ඒක ඇත්තටම Tamange හිතේ ඇති වෙන ධර්මයක් නිසා ඒක හොඳට කල්පනා කරලා බලනකොට සුස්නා වැඩි කෙනාටත් අඩු කෙනාටත් සතුටක් ඇති වෙනවා. මේක මගේ හිත හැදීමෙන්ම මටම කරගන්න පුළුවන් දෙයක් කියලා හිත හැදීමේ වැඩපිළිවෙලට පෙළඹුණොත් කොච්චර සංසාරේ අපි තෘෂ්ණාබරිතව ගත කළත් ඒ හිත හදන වැඩ පිළිවෙල කරන්න කරන්න මේ සංසාර ගණනාවක් පවත්වාගෙන ආපු මේ මෝහ පටල ටිකෙන් ටික ටිකෙන් ටික කපන්න පුළුවන්. ඒක සාරුවච්චන් වහන්සේ නිදාසර නිදර්ශන වශයෙන් පෙන්වන්නේ රත්තරම් භාණ්ඩක නිතර පැලඳ සිටීම නිසා ඒකේ කච්චල් බැඳිලා ඒක අර දිෂ්ණ නැති වෙලා තෙල් කුණු බැඳිලා ගියාම ඒක පාවිච්චි කරන බවලතා දාන්නෝ මේක මේ පිට කුණු කට්ටේ කච්චල් බැඳුනට තෙල් කුණු බැඳුනට රත්තරනේ වටනාකම අඩු වෙන්නේ. හැබැයි අර බලාපොරොත්තු වෙන දිස්නේ නැති නිසා ආභරණයක් වශයෙන් තවදුරටත් පාවිච්චි කරන්න බෑ. එතකොට ඒක නා මොකද කරන්නේ? ඒකේ රත්තරන් වතුරේ දාන කෙනාට බාර දෙනවා. ඉතින් අර මාස ගාණක් මේ ඇඟේ පළඳලා තෙල්කුණ බැඳිච්ච මේ ආභරණය අර රත්තරන් වතුරේ දාන මිනිස්සයා ඒක වරුවෙන් හමාරෙන් සුද්ධ කරනවා. සුද්ධ කරලා රත්තරන් වතුරේ දාලා ගත්තාම ඒක සම්පූර්ණ අලුතෙන් හදපු වහණ්ඩයක් වාගේ ලොකු වටිනාකමක් වෙනවා මගුල් ගෙදරකට සාදෙකට බොහොම ආඩම්බරෙන් පවත්වාගෙන පැලඳගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ සරුවච්චන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්චාම අර සංසාර ගානක්, પરම්පරා ගානක් හිතේ බැඳිලා තියුණ මේ තෘෂ්ණාව කච්චලේ තෙල්කුණ උන්වහන්සේ කපන්න තෙල්කුණු බැඳිච්ච තරම් කාලයක් යන්නේ නැහැ. ඊට වඩා අඩු කාලෙකින් ඒක කපන්න පුළුවන්කම තමයි ඒ රත්තරන් වතුරේ දාන කෙනාගේ තියෙන ශිල්පේ. ඉතින් ඒකෙදී ඒ රත්තරන් වතුරේ දාන මිනිස්සයා අර බාණ්ඩේ වර්ගේ ගින්න දාලා පුච්චලා තෙල් කුට පිට තියෙන කුණු තට්ටුව ටිකක් අලු බවට පත් කරලා වතුරේ දාලා බස්සලා මැදලා ඒ අලු ටික අයින් කරලා ආයෙත් ගින්නේ දාලා ආයෙත් තට්ටුව අපුච්චලා ආයෙත් වතුරේ දාලා ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා වතුර දානවා කියලා අර ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකට ලක් කරලා වැඩ කරන්න කරන්න අර පිටින් ගෑවිච්ච තෙල් කුඩු කැපුණට රත්තරන්ට මුකුත් වෙන්නේ රත්තරනේ කැටේමට මුකුත් වෙන්නේත් නැහැ. ආන් මේ වගේ තමයි මේ සරුවච්චන් වහන්සේගේ මේ භාවනා ක්‍රමය තපස ගින්නේ දානවා වතුර දානවා ගින්නේ දානවා වතුර දානවා වගේ ඒ ක්‍රියාවලියක් තියෙන. එතකොට මේ හිතට මොනවත් වෙන්නේ හිතේ අර පිට තියෙන ආගන්තුක කෙලෙස් හරි රත්තරන් බාණ්ඩ පිට තියෙන තෙල් කුණු වගේ ඒක විතර ප්‍රවේශමෙන් අයින් කරනවා. ඉතින් ඒක නිසා ඒ තෘෂ්ණාව යම් ආකාරයකට අපි තේරුම් ගන්න තියනවාද ඒ ප්‍රමාණයට අපිට ඒක අයින් කරන්න පුළුවන්. ඒ නිසා තෘෂ්ණාව ඇත්ත වශයෙන් අපිට සංසාර දුකක් ගෙන දෙන බව හැබෑව. නමුත් ඒක අයින් කරන්න යනකොට තෘෂ්ණාව පිළිබඳව සිටියම අපි දැනගන්න ඕනේ. තෘෂ්ණාව පිළිබඳව අපි ගවේෂණයක් කරන්න ඕනේ. කෙරුවට පස්සේ තමයි Tamanට ඒ තෘෂ්ණාව පිළිබඳ අවබෝධය තියෙන තරමට නැති කර ගැනීම ඉවත් කර ගැනීම කරතයි. ඒක හරියට අපිට ලෙඩක් ඇති කරන විස බීජයක් නසන්න අපි හරියට මේ විස බීජ වෙන් කළ හඳුනා ගන්න ඕනේ. හඳුනාගත්තට පස්සේ විස බීජ නාශනය හරහා ඒ රෝග මූලය නැති කරන්න පුළුවන්. ඒ නිසා මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ Nirodha සත්‍යයට යනකොට හරි වැදගත් වෙනවා අපි ළඟ මේ නිතරම තියෙන තෘෂ්ණාව පිළිබඳව ඉගෙන ගැනීම. ඉතින් තෘෂ්ණාව කියලා කියන්නේ අපි ඊයේගෙන ගත්තා ධර්මදේශනාවේ තියෙන විදියට සංසාරේට ඇති කරවන්න ආසන්න කාරණාව. ඒ තෘෂ්ණාව පිළිබඳ නොඉගැනී ගැනීම නොදැනීමට කියන අවිද්‍යාව කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ තෘෂ්ණාව පිළිබඳව තියෙන අවිද්‍යාව නැති කරලා ඒක වැඩ කරන්නේ මෙහෙමයි මේ මේ විදිහේ ආදීනව තියෙනවා කියලා ඒක හොයන්න පටන් අර ගන්නකොට ඒ කෙනාට අර තෘෂ්ණා පිළිබඳ තියෙන අවිද්‍යාව අඩුවීම ඉතාමත්ම වැදගත් වෙනවා ඒ තෘෂ්ණාව තේරුම් ගැනීමේදී. ඒ නිසා සරුවච්චන් වහන්සේ ඒ දුක්ඛ සමුදය තත්ත්‍ය දේශනා කරනකොට මේ තෘෂ්ණාව කොටස් තුනකට කඩලා පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් මේ කාම තණ්හාව කියන එක තේරුම් කළ දෙන්න ලේසි. ගොඩාක්ම කෙලස් තියෙන තැනයි. නමුත් සමාජ ධර්මයක් වශයෙන් ඒක තේරුම් කරලා දෙන්න ලේසි. ඒක තේරුම් කරන්නේ ඉඳුරම් පිනවීමට ඇති ආසාව කියලා. අපිට මේ විවිධ වර්ණ සටහන් දැකින්න තියෙන ආසාව, අසීමිත ආසාව. ඒගොල්ලන් විවිධ ශබ්ද සංගීත නාද රටා අහන්න තියෙන ආසාව අසීමිතව යනවා. ඊගාවට නාසයට විවිධ ගඳ සුවඳ විඳින්න තියෙන ආසාව. දිවිත විවිධයට විවිධ රසමසවුලු ලංකර ගැනීමට තියෙන ආශාව ඊගාවට කයට විවිධ විල්ලුද ಜಾති සැප පහසුකම් යාන වාහන කොට්ට මෙට්ට විවිධාකාරයෙන් විඳින තියෙන ආශාව. ඒකට හිතට විවිධාකාර දවල් හීන හිතේ තියෙන දේවල් හීන මාලිගාවල් කෙලෝරක් නැහැ. ඉතින් මේ ඔක්කොම සමාන ලක්ෂණුත් තියෙනවා මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම විසයෙහි ඇහ කන දිව නාසය කය මන විහිදෙන ආකාරයේ යෝගියම පුද්ගලිකවත් තියෙනවා. එක එකනාගේ රූප බැලීමේ ආසාවල් තව කෙනෙකුට වැඩිය වෙනස්. සද්ද ඇහිීමේ ආසාව, ගන්ධ රස පහත ඇසීමේ ආසාව නමුත් මේ ඔක්කොම අතෘප්ති කරගතියෙන් සමානයි. කවදාකවත් කිසිම කෙනෙක් සන්තුෂ්ත වෙලා නැහැ. ඒ වගේ මේකට දාසකම් කරන්න කිලෝරක් නැහැ අපේ. ඒ සඳහා කොච්චර දාසකම් කරනවද කියන කේලවරක් නැහැ. මරණ වේලාවේදී අපි අතෘප්ති කරව තමයි මැරලා යන්නේ. ඉතින් ඒ නිසා ඒව පිළිබඳ අවබෝධ කරනකොට අපි අර තනියම කැතපට ගහගෙන හම්බ කරගෙන රස විඳින්නම් සැප විඳින්නම් කෙලවරක් කරන්නම් කියන එක බුදුරජාණන්සේ පොඩි උපහාසයට ලක් කරනවා හැම කෙනාම එහෙම හිතුවට හැම කෙනාම මරණයේදී එතනින් පරාදයි ඒක නිසා මැරෙන්න ඉස්සරළම මේක පිළිබඳව හදාරන ගවේෂණය කරන ආර්ය පරිශ්‍රණය කරන මට්ටමින් මේ තණ්හාව පිළිබඳව උත්සාහ කරනකොට ඒක හරිම අමාරුයි තනීම කරන්න. ඒකට හුඟක් අවශ්‍ය වෙනවා සමූහයක් වශයෙන් කටයුතු කරන්න. ඒ නිසා අපි ධර්ම පරිෂද සමිති සමාගම් පිහිටුවගෙන පුළුවන් තරම් බලනවා නිහතමානී ජීවිතයක් ගත කරලා ප්‍රයෝජන සලකලා අවශ්‍යතාවයන් පාවිච්චි කරලා අධික සුඛෝපභෝගයටපත් නොවි අධික පාරිභෝගිකත්වයටපත් නොවි කටයුතු කරන්න අපිට ලෝකෙන් ආදර්ශ ගන්න පුළුවන්. ඒ මොකද ඒ රූප බැලීමේ ආශාවෙන් කෙලවර ගියාට පස්සේ පුදුමාකාර ලෙඩ රෝග රාශියක් තියෙනවා. ඇස් නරක් වෙනවා, හිත නරක් වෙනවා. ඒ වගේම සද්ධාහඬ ගියාට පස්සේ මේ ලංකාවේ මේ ළඟදී මේ කෝච්චියට මීටර් දෙකක් ඉස්සරහ තියෙද්දී හොඳ තරුණ ළමිෂ්‍යෝ දෙන්නේ පැන්න කණේ ගහගෙන හිටියා මේ සංගීතේ අහන්න. ඒ නිසා මේ කෝච්චි එනවා දන්නේ. එතකොට ඩ්‍රයිවර්ට කරගන්න දෙයක්වත් නැහැ. මේ Tamange උපන්දින සාදේට කෝච්චි යහ පැත්තේ තියෙන මේ ඒ සාද ශාලාවට යන්න ගියා. සද්ද ඇහිීමේ ආසාව නිසා කෝච්චි සද්ද ඇහෙන්නේ නැති තරමට කන් දෙක පිරිලා. ඉතින් එතකොට පේනවා මේ තරුණ ජීවිත කොච්චර ශබ්ද රසයට කැමැතිද? නමුත් ශබ්ද රසේවම නොසලකීම නිසා ආකාල මරණයකටපත් වුණා. ඔක්කොටම නිකන් ඇස්සෙරලා ගියා. අපි මේ වැඩ කෙරුවට කන් අගුළු වැටලා තියෙනවා. මේ විවිධ ශබ්ද අහන්න තියෙන ආසාව. ඊට පස්සේ ගඳ සුවඳ බලන්න තියෙන ආසාව. ඒක අපිට මේ පාඩම් පන්තිවලදී උගන්වනවා ওই තේ ගස් වලට එනවා කෘමි සත්තු. ඒ කෘමි සත්තු එනකොට උන් ඇඟි ගෑවුනම ඇඟ කසනවා හරියට මේ දලබු වගේ જાතියක්. මොන විදිහේ බෙහෙතක් ගවත් හරියන්නේ ඒක ඇඟ වටේට තියෙනවා මේ මෙන්ටල් එකක් වගේ එකක්. ඒ නිසා බෙහෙත් යහුවට වටෙන්නේත් නැහැ. ඉතින් නිසා තේ දලු කරන කටේට හරි අමාරුයි. ඉතින් ඒකට කරන්නේ ඒක ඒ කෘමියාගේ ගෑනු සතාගේ නිකුත් වෙන සුවඳ අරගෙන ඒක තැන් තැන් වල තියලා තියෙනවා. එක තැනක තිබ්බ ගමන් ඒ සුවඳට මීටර් ගාණක් ඈතු ඉඳින ඔක්කොම අර දලබෝ ටික ඇදිලා යනවා. ආට පස්සේ අරගෙන ගින්නට දාන. පුච්චලා දාන. එනිසා ඒ සුවඳට ඇදිලා එන ගතිය ඒ සතාට මොන විදියෙන්වත් වළක්වන්න බෑ. ඒකෙන් තමයි අපි මේ එකිනෙකාට ආකර්ෂණ අපි ඇති කරන්නේ. නැත්තම් අලියෝ වගේ සත්තු අරසව සලසගන්නේ තනිකර ඉවෙන් තමයි. ඉතින් මේ අපේ ඇහ කන දෙක යම් වෙලාවක වැඩ කරේ නැත්නම් අපිට අර තිරිසන් ගතිය තමයි අපෙත් මතුවෙන්නේ. ඉවට තමයි අපි වැඩ කරන්නේ. ඊට පස්සේ ඒක නාස්ලනුවක් දාගත්තා වගේ ඒ ඉවදිගේ ඕඩ තැනකට ගෙනියන්න පුළුවන්. ගෙනියනවා. ඒක තමයි මායාවේ උපක්‍රමය. ඊට පස්සේ දිව පිනවීම ඊයේත් මතක් කර විදිහට දිවෙන් සියදී නසා ගැනීම අද බොහොම ප්‍රසිද්ධ දෙයක්. මේ කෑම වර්ග නිසා ඒක පාලනය කරගන්න බැරුව නොකා මැරෙන ගාන්ට වැඩි විශාල පිරිසක් වැරදි ආහාර නිසා මැරෙනවා. නොකා මැරෙන එක දුප්පත්කම කිය හැකියි. මේකට තියෙන ඔලොමොට්ටලකම කියලා තමයි කියන්නේ. කැම පිළිබඳව සීමාවක් නැහැ. ඉතින් කැම වැඩි වෙන්න වැඩි වෙන්න සූප සාත්‍රේ වැඩි වෙන්න වැඩි වෙන්න ෆුඩ් සයන්ස් දියුණු වෙන්න දියුණු වෙන්න ආහාරයෙන් මැරෙන ගාන වැඩි. ඒ නිසා තරබාරු වෙනවා වැඩි. নানা ආකාර ලෙඩ රෝග තියෙනවා. ඒ සියලුම ලෙඩ රෝග අද තියෙනවා දේවල් පාවිච්චි වැඩිවීම නිසා ඇතිවෙච්ච ලෙඩ රෝග. ඊට පස්සේ මේ කයට පහසත් කියලා ගත්තාම ඒ දවසින් දවස කාර් මොඩල් වෙනස් වෙන තාලෙන් කියන්න පුළුවන්. අපි මොන ගාන දීලා හරි ගන්නවා අලුත් ඒ නවපන්නේ වාහන ඒකේ අපිට සාතික් කරලා දෙනවා පස්සට විල්ලුද තියෙනවායි කියන. ඉතින් මේ පස්සට විල්ලුද තියෙන නිසා අපි ඕන ගානක් දෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් තියෙන යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිරලා බලනකොට අත්තමුත්ත කාලෙවත් තිබුණ නැත්තරම් තියෙනවා. නමුත් බලන්න අසහනේ පොඩ්ඩක්වත් අඩු වෙලා තියෙනවද කියලා. ඒ මොන විදියෙක වල දොරවල් හැදුවත් මොන විදිය කොට්ට මෙට්ට හිටියත් ඒ තියෙන අසහනේ දිහා බලනකොට පේනවා මේවා ගණ්ඩ ඉස්සර නම් හිතුව අපිට මේ වගේ සැප පහසු ඉන්නකොට අපිට අසහනේ අඩු වෙයි, ආතතිය අඩු වෙයි, සැපක් ලැබෙයි කියලා. නමුත් අන්තිමට මේව නඩත්තු කරන්න ගිහිල්ලාම අපි නාක වෙනවා මිස ඒකෙන් අපිට ලැබෙන දෙයක් නැහැ. ලැබෙන දෙයක් නැතුව නම් නෙවෙයි ලැබෙනවට වැඩිය කරදර වෙනවා. ඒ වගේම මේ හිතට එන වල්බూరు අදහස් මේ নানা ප්‍රකාරයෙන් එලිකරන දැන් අද ජනමාධ්‍යයක් අපිට තියෙනවා. ඒ නිසා පිස්සු තියෙන හැටි මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන පිස්සු දැන් ප්‍රසිද්ධිය දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ පේනවා මෙව්වට චාරයක් නැති වෙච්ච ගමන් මිනිස්සයාට ආය වහකණ්ඩ ඕනකමක් නැහැ. කවුරුත් ඇවිල්ලා මරන්න ඕනකමක් නැහැ. Taman taman මරා ගන්න. ඉතින් අන්නේ ඒ පිළිබඳව යම් ප්‍රමාණයකට යම් කෙනෙක් හැදෙනවා නම් හැදෙන්නේ බයලජ්ජා දෙක තිබුණොත් පමණයි. ඒ නිසා මේ කාම තණ්හාව පිළිබඳව එච්චර මං බණ කියන්න අවශ්‍ය වෙන්නේ නිදර්ශනයක් පෙන්නකොට කාට හරි හිතා ගන්න පුළුවන්. ඒ මං කියන්නේ එම නිදාසතර කාරණාව නිදර්ශනයක් පෙන්නකොට ඔක්කොම ළමේ බුදු වෙනවා සෝවන් වෙනවා කියන එක නෙවෙයි. නමුත් මේ ඊට යටින් තියෙන කාම භව තණ්හාට වැඩිය මේක තේරුම් කරලා දෙන්න පුළුවන්. ඉතින් කවදා හරි මේ කාම තණ්හාව තේරුම් ගත්ත මිනිස්සෙක් මේක අහලා ඒ කණෙන් අහලා මේ කණෙන් පිට කිරුවට ಗುಣ විශේෂයක් ලැබෙන්නේ මෙයා මේක තේරුම් ගත්තොත් හිත තබා ගත්තොත් නැවත නැවත සිහි කළොත් කවදා හරි හිතුනොත් මේක මගේ ජීවිතේට ලං කර ගන්න ඕනයි කියලා ඒකට කියන්නේ බුදුහාමුදුර කියන්නේ නෙක්ඛම්මේ කියලා. මේ කාම වස්තුන්ගෙන් වෙන්වීම. ඉති වෙන්වීමට තමයි මේ පන්සල හදාගන්නේ. මේ වෙන්වීමට තමයි අපි භාවනා මධ්‍යස්ථාන හදාගන්නේ. ඒ වෙන්වීමට තමයි අපි සිල් රකින්නේ. ඒ විවිධ ක්‍රමවලට පැයකට දෙකකට හෝ දවසකට හෝ කාලයකට හෝ ඒ කාමයන්ගෙන් වෙන්වීම මේ පිරිස් වලට වැටහෙන නිසායි මේ දුර බැහැර රටකට ඇවිල්ලත් මෙච්චර ඒ රටේ විවස්ථාවල් උග්‍රව පවතිද්දිත් මේ වගේ ස්ථාන නඩත්තු වෙන්නේ කැහැදෙන්නේ පවතින්නේ යම් ප්‍රමාණයකට මේ නෙක්කම්මය එහෙම නැත්නම් මේ කාමයන්ගෙන් වෙන්වීම ඇටහිලා තියෙන නිසා ඉතින් මේ කාමයන්ගෙන් වෙන්වීම වැටහීමට මේ විදිහට අපිට කායික වාසයෙන් නෑදෑයන්ගෙන් යාළු මිත්‍රයන්ගෙන් වස්තු භෝගෝලින් අයින් කළ ජීවත් වීම කරන්න පුළුවන්. ඒක කායික විවේකයක් විතරයි. ඒ කෙනාට හිතුනොත් මේ ඇතිවෙච්ච කාය විවේක නැත්නම් මේ පන්සල්ට ආපු වෙලාවේ භාවනා මධ්‍යස්ථානට ආපු වෙලාවේ පැමිණිච්ච මට්ටමින් ওই කියන විදිය ඔක්කොම ආනිසංස ලැබෙන්නේ නැහැ. හිත පුළුවන් ද කියලා බොහෝ අරමුණු වල දුවනවා වෙනුවට එක තැනක පවත්තා. හිත බොහෝ අරමුණු වල දුවනවා වෙනුවට එක තැනකට පැවැත්වීමට එක අරමුණකට යොමු කරවීමට එක තැනක ඒකෝදි භාවයටපත් කිරීමට අපි කියනවා චිත්ත භාවනාව කියලා. එහෙම නැත්නම් චිත්ත විවේක කියලාත් පාවිච්චි කරනවා. අන්නේ චිත්ත විවේකය අර කාය විවේකයේ තරම් ලේසි නෑ. ඒ මොකද මේ කාම තණ්හාවට වැඩිය බොහොම ගැඹුරුයි භව තණ්හාව කියන එක. ඒ සඳහා යම් වෙලාවක මේ කෙනා බනහල නතර වෙන්නේ නැතුව මේක කල්පනා කරලා නතර වෙන්නේ නැතුව එක තැනක වාඩි වෙලා එනත්තම් සක්මන් මළුවකට සක්මනක යෙදිලා මේ Taman සක්මනේ ඉන්න අරමුණේ විනාඩි කීපයක් ඉන්න උත්සාහ කරනවා. මේ ඉඳගෙන ඉන්න අරමුණේ විනාඩි කිහිපයක් ඉඳ උත්සාහ කළොත් එයාට තේරෙන්න පටන් ගනී මෙතෙක් කාමයට තමන් දඟලපු දඟලිල්ල වැඩි නම් එක දනක විනාඩියක් ඉන්න බෑ කඩිගාය පණුගාය දඟලනවා එහාට දඟලනවා මෙහාට දඟලනවා සක්මනක එහාට මෙහාට යන්නත් බැරි තරම් මේ හිත කය වචනේ කීකරු කරගන්න බෑ ඉතින් ඒකට වෙන්න පිංකම් කරලා හරියන්නේ මේකම කරන්න කරලා කරලා කරලා කරලා තේරුම් කරලා දෙන්න ඕනේ මේක තැනක නතර වෙන්න බැරි ගාය. එහෙම නැත්නම් ਸਰුවචනාසික වචනෙන් කියනවා නම් අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඒ තරම් වේගෙන් ඉරියව් මාරු කරන නිසා. එක තැනක එක විදියකට ඉන්න බෑ. ඉතින් ඒ නිසා ශික්ෂාගරුක වෙනවා භාවනා කරනවා හික්මෙනවා කියලා කියන්නේ එක ඉරියව්වක එක අරමුණක කොච්චර වෙලා හිත පාත්තන්න පුළුවන්ද අපි හිතමු කවුරු හරි එක සඳහා උත්සාහයක් අරගෙන මේ එක අරමුණක හිත චිත්තක්ෂණ දෙක තුනක් හතරක් පහක් පාත්තන්න පුළුවන් වුණා නම් ඒ කෙනාට වැටහෙනවා උත්සාහ කරපු අයට නම් බැටි නෑ. නමුත් උත්සාහ නොකර වෙන පිංගම් කිරීමෙන් ඒක කරන්නත් බෑ. ආන්නේ විදියට චිත්තක්ෂණ කීපයක් ඒ කෙනා එක අරමුණක හිත පවත්නවා නම් ඒ වෙලාවේදී ඒ කෙනා සීල ශික්ෂාව නෙවෙයි සමාධි ශික්ෂාවේ යම් යම් ළඟාවීම් කරගන්න. සාර්ථක භාව ලබා ගන්න. ඒක භාවනා ලෝකේ වචන වලින් කියනවා නම් කියන්නේ ඒ කෙනා නීවරණයන්ගෙන් තොර වෙච්ච නැත්නම් වීතික්කම මට්ටමේ කෙලෙස් වලින් අයින් වෙච්ච අරමුණක හිත පැවැත්වීමේ භාවනා සුඛයක් සමාධි සුඛයක් ඊටත් ඉස්සලා මේ සතියක් පවත්වන්න උත්සාහ කරනවා එතකොට ඒ කෙනාට පේනවා මේ කාම වස්තුන්ගෙන් හිත අයින් කරන්න නම් භාවනා අරමුණක් හිතට අඳුරලා දෙන්න භාවනා අරමුණේ හිත තියෙනකන් කාම වස්තුගේ සීරසියක්ම හිත අයින් කරන්න පුළුවන් නිසා සංසාර ගානක් අපි කාමෙත් එක්ක හැතිරුණාට භාවනා කරලා මගේ හිත මේ අරමුණේ තියෙනවයි කියලා දැනගෙන චිත්තක්ෂණ කීපයක් පවත්වන්න පුළුවන් නම් එයාට තේනවා රත්තරන් වතුරේ දාන මිනිස්සයා අරගේ රත්තරනේ මතු කරලා දීලා පිට තෙල් කුණු කැපුවා වගේ අර සංසාරේ ගినాපු කාමය ලොකු ජාලාවක් තමයි. කලවන්න බැරි තරම් කොහොල්ලාවක් තමයි. නමුත් ප්‍රයත්නයෙන් වැඩ කෙරුවොත් සුළු චිත්තක්ෂණ ගානකට අයින් කරන්න පුළුවන්. අන්න එතකොට තමයි තේරෙනවා මේ කාමය මේ ලෝකේ පුරාම පිළිකාවක් වගේ වැඩුණත් අපි බුදුහාමුදුරුවෝ අගය කෙරුවොත් ධර්මය අගය කෙරුවොත් බණ භාවනාවක් කෙරුවොත් පොඩි වෙලාවකට ඒ තෙල්කුණු අයින් කරන වගේ මේක රත්තරණක් බව දැනගන්න පුළුවන් වෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ ශේරි වාණිජ ජාතකේ අපට කියලා දෙනවා පොඩි දරුවන්ට උනත් තේරෙන විදියට කක්ෂපුට සහ ඒ ශේරි වාණිජ කියන බඩු පොදි විකුණන දෙන්න වලලු කඩක් අරගෙන නැත්නම් කදාවලු පෙට්ටියක් අරගෙන යනකොට ඉස්සල්ලා යන්නේ කක්ෂපුට යනකොට අර දුප්පත් ගෙදරක හිටපු අත්තම්මත් එක්ක හිටපු මිනිබිරියක් අනේ අත්තම් මේ මට බලු දෙකක් කරන් දීපන් කියලා මේ කදා වලු දෙයක් කියන වීදුරු වල දෙයක් කරන් දෙන්නේ කියලා අඬනවා. ඒ අත්තම ඊටාම දුප්පත්. එතකොට ඒ අත්තමට මේ පොඩි ලරුවගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න බෑ. ඉතින් අත්තම මේ දරුවා පරක් කරන්න උත්සාහ කරනවා කරනවා මේ දරුවා කියනවා අපේ යාළුවෝ ඔක්කොගේ මතේ වල්ලු තියෙනවා මට විතරයි වල්ලු නැත්තේ. අත්තම මේක කරලා දෙන්නේ කියලා. ඉතින් බැරිම තැන අත්තම ගිහිල්ලා අර ගෙදර දුම්මැස්සේ තිබුණ මුට්ටියක් අරන් ඇවිල්ලා අර මිනිස්සයාට දීලා කියනවා අනේ පුතේ මේ ඔබ මේ මේ වල්ලු වගේක් ගෙනලා මේ ළමයා හොඳට පැවිස්තුවා. මේ ළමයා දැන් හොඳටම අඬනවා ඉකි ගහ ගහ. ඔන්න මේ මේ වලන් කඩ වලන් මුට්ටිය තියාගෙන වලලු දෙකක් දීපන්. මේ වෙන දෙන්න දෙයක් නැහැ අපි දුප්පත් කියලා. මේක අතරගත්ත කක්ෂපුඩට සැකයක් හිතෙනවා. මේ වළඳේ වටිනාකමක් තියෙනවායි කිය. එයා මොකද කරන්නේ ඉදිකට්ටකින් පොඩ්ඩක් කූරලා බලපුවම දඹ රත්තරන්. මේක දඹ රත්තරන් බව සුද්ධ දැනගන්න මුළු අනදම සුද්ධ කරන්න ඕනේ නෑ. එක තැනක හුරපු ගමන් නැත්නම් අපි දන්නවා ඔය උරගලේ තියලා අතුල්ලුවාට පස්සේ පුංචි කෑල්ලක් අතුල්ලපු ගමන් මේ රත්තරන් රත්තරන් බව දැනගන්න පුළුවන්. ඊට පස්සේ මේ මනුස්සයාගේ තියෙන මේ කට්ට කයිරාටි ගමට කියනවා මේ තඹක්ක මුට්ටියක් මෙවුවා ගන්න බෑ මේ ඇති වැඩක් නැහැ. නමුත් මේක අරන් තියන්න මම ගමන ගිහිල්ලා එනකොට කැඩිච්ච වලු තිබුණොත් දෙන්න මේකට ගණිතන කරන දෙයක් නැහැ කියලා අරක රත්තරන් උනාට දුම්මැල් බැඳලා තිබුණ නිසා දැලි බැඳලා තිබුණ නිසා තඹක්ක ගන්නට දාලා අර අත්තම්මගේ බලාපොරොත්තු සුන් කරනවා. ඉතින් එතකොට අත්තම යන්තම් දරුවා පරක් කරනවා. ආයත පම්පු දුව දැන් මේ මිනිස්සු ඇගිලා එනකොට අපිට වලු දෙයක් හම්බ වෙයි කියලා. අනේ ටික වෙලාවක් යනකොට හේදිවාණජ එනවා මේ වලලු කඩක් කරන. අර දරුව ආයෙ සැරයක් අඬන්න පටන් අර ගන්නවා. අනේ අත්තම දැන් කොහොම හරි මට එකක් කරන් දීපන්. ආයෙ සැරයක් වලලු පෙන්නනවා. අපේ යාළුවෝ ඔක්කොටම වලලු තියෙනවා මට නෑ. ඊට පස්සේ ආයෙ සැරයක් අත්තම අර ක්‍රියාවලියම ගිහිලා සේරිවාණජට ගතා කරලා කියනවා අනේ පුතේ දැන් බාපු නිසා බලපන් මේ දරුවා පරක් කරන හිටි දරුවා ආයෙ අඬන්න ගත්තා. මෙන්න මේ ඉස්සලත් එක්කෙනෙක් ගියා. ඒ මිනිසයා කියනවා මේ මුට්ටියට මොකුත් දෙන්න බෑ කියලා. අනේ කරුණාකර මේ දරුවාන්ට ටිකනතර කරන්න මේ මුට්ටි වනද තියාගෙන වලු දෙකක් දීපන්. කීරිවාණි ජත්තන හාරලා බල්ලා හුටලා බල්ලා කියනවා අම්මේ මේකට දෙන්න තරම් වලුමයි ළඟ නැහැ මේක දඹ රත්තරන්. ඉතින් බලපම් පුතේ ඉතලාපු මිනිස්සයා මේක මේ තඹක්ක කියලා විසි කරලා ගියානෝ මට වලු දෙකක්වත් දෙන්න බෑ කිව්වනේ මේකෙන් කමන්නේ මේ දරුවා නාතෝ කරන්න පුළුවන් නම් වලු දෙකක් දීපන්කෝ ඊට පස්සේ කෙරුවාට වලලු පෙට්ටියම දීලා අර රත්තරම් බාඩිය අරගෙන ගියා. මේ මෙතන මේ ඉඳගෙන ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ Tamange හිතත් මෙන්න මේ වගේ දඹ රත්තරණක් තියෙන. අර පිට ගෑවිච්ච දැලි වලන් කුඩු නිසා මේ ඔක්කොමලා හිතනවා මම ගෑණියෙක් මම පිරිමියෙක් මම අසවල් විදියේ මම ලුවා පොහොසත් මම දුප්පත් කියලා අර පිට ගෑවිච්ච කුණු ටික අයින් කරා නම් ඔක්කොම මිනිස්සු. ඒ මිනිස්සකම එක්කෙනෙක්වත් හිතේ නෑ දැන්. ඒ මොකද මේ පිටින් ගෑවිච්ච දැලි ටික අනුව Taman අඳුරගෙන ඉවරයි. දැන් මේ බුදුහාමුදුරුව ඇවිල්ලා අර සීරි වාණිජ වගේ පොඩ්ඩක් හූරලා පෙන්නනවා. උඹලා ඔය උඹලා ගැන අලුතක් සීරුවක් කරගෙන හිටියට ඔක්කොටම manussකම ඔක්කොටම රහත් වෙන්න පුළුවන්. ඔක්කොටම ඊට එහා යන්න පුළුවන්. නමුත් අපි මේ පිටින් ගෑවිච්ච මේ කුණු කච්චල් නිසා අද අපේ හිත වලට මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේක මේ මම පබඳපු කතාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කිලිට්ටේ උපක්කිලිට්ටං තං අසුතවතෝ පුතුජනෝ නප්පජානාති තස්ස අසුතවතෝ පුතුජනස්ස සමාධි භාවනා නත්ති හිති වදාමි මහනි මේ මිනිස්යන්ගේ හිත තන්නේ දඹ රත්තරණ පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ටේ උපක්කලිට අපි මේ ඇසුරු කරන අය නිසා අපේ මේ සංස්කෘතික ගති නිසා අපි මේ ගෑණියක් කියලා හිතා ඉන්නවා, පිරිමියෙක් කියලා හිතා ඉන්නවා, වැඩිමහල් කියලා හිතා ඉන්නවා, බාලයි කියලා හිතා ඉන්නවා, පොහොසත් කියලා හිතා ඉන්නවා, දුප්පත් කියලා හිතා ඉන්නවා, උගත් කියලා හිතා ඉන්නවා, නුගත් කියලා හිතා මේ තේරම පිටින් ගෑවිච්ච කුණු කච්චල් ටිකක් විතරයි. ඇතුලේ මනුස්සකම දම්බ රත්තරණක් වගේ තියෙනවා. මේ බව නොදන්න කෙනාට භාවනාවක් හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මොකද අව탁සේරුමනේ තියෙන්නේ. මං ඇවිල්ලා අසවල් අසවල් අඩුපාඩුකම් තියෙන කෙනෙක් මට දසපාරමිතා පිළලා නැහැ මට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ කියලා මේ අනම් මනම් ඔළුවේ දාගෙන manussකම යටපත් කරන පාගගත්ත මනුස්සයා කක්ෂපුට කරපු වැඩේ තමයි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියලා මේක පිළිගන්නේ නැති මනුස්සයාට භාවනාවක් හතගත් හරියන්නේ නැහැ මොකද ආත්ම විශ්වාසයක් නැහැ. ඒක කියලා ඒකෙන් රිදවලා ඊට පස්සේ තියෙන සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරනවා අර දේශනාව පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං සුතෝතෝ අරිය ශාවකෝ ජානාති මහන්නේ මේ හිත බොහෝ ප්‍රබහතර දෙයක් මේකේ පිට කුණු කච්චලයක් තියෙනවා දුඹුටු බැඳිලා තියෙනවා මේක දන්නවනම් යම් කිසි කෙනෙක් එයාට සුතවත් ආර්ය ශාවකෙක් කියලා කියනවා ඒ කෙනා මේ පිට කුණු ගැන අදහන්න යන්නේ ඇතුළේ තියෙන රත්තරන් ගැන අදහලා භාවනා කරොත් භාවනා හරියට මේ බණ කියන්නේ අපේ භාවනා උගන්වන්නේ ඒ කෙනාටම අවබෝධයක් ලබා දෙන්න මේ පිටින් ගෑවිලා තියෙන මේ කුණු ටික නිසා මම දුප්පත්ය මම නූගත්ය මම ගෑනුය මම පිරිමි කියලා හිතා ගන්න නැතුව අනේ මේක ඇතුලේ තියෙන මේ manussකම දැකපල්ලා මේක manussත්ත්ව පටිලාභේම දුර්ලභ දෙයක් manuss බුද්ධෝත්පාද කාලයේදී විතරයි දෙවනි වෙන්නේ ඒ තියේදී අපි මේ වටින් පිටින් ගෑවිච්ච මේ මකුළු දැල්. එහෙම නැත්නම් මේ දුබුටු. එහෙම නැත්නම් මේ කච්චල්. එහෙම නැත්නම් මේ දැලිකුණු නිසා එක එකාට තෝතෝ අරපල කියාගෙන රණ්ඩු දරුවල් කරගෙන පංගු peeru බෙදාගෙන මේ නටන නැටිල්ල මොනවා වෙයිද අපේ මනුස්සකම අපි දැක්කොත්. ඒ නිසා කවදා හෝ මේ මනුස්සයා බණක් භාවනාවක් කරලා එක දිගට චිත්තක්ෂණ කීපයක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. එහෙනම් මට මේ හුස්ම ගන්න ටික වැටහෙනවා. එහෙනම් මේ ඇවිදිනකොට ඇවිදින බව දාන්නෝ එහෙම තමයි වම දකුණ වශයෙන් පීවර තබන එක දන්නවා කියලා මේ කරන ප්‍රයත්නය හරියටම අර සීරි වාණිජ තාපසයා වෙලෙන්දා මේක පොඩ්ඩක් හූරලා මුළු එකම සුද්ධ කරන්න ඉස්සලා කියනවා මේක දඹරත්තරන් කියලා. ඒ නිසා බණ භාවනා කරන්න පෙළඹෙනකොටම පිං ඇති ඇත්තන්ට තේරෙනවා සංසාරයක් බැඳගෙන ආපු කුණු මේ බුදුහාමුදුරු දෙන ඊටි කට්ට අරගෙන පොඩ්ඩක් හූරලා බලපුවාම මේක ඇතුලේ දඹරතරම් බව තේරෙන්න මුළු භාජනෙම සුද්ධ කරන්න ඕනේ නෑ. එක නිකන් ඉදිකටු පාර දාපු ගමන් දක්ෂ වෙලෙන්දාට තේරෙනවා. නමුත් සමහරු ඒක දැනගෙනත් අර කක්ෂපුට වගේ අර දැලි ගෑවිලා තියෙන එක වාසියට අරගෙන අර අත්තම රවට්ටනවා. මේ වාගෙම තමයි අන්ධ පෘ탁ජනයා තමන්ම රවට්ට ගන්නවා. අනේ මම මට කොහෙද ඉව කරන්න හම් වෙන්නේ මට අපිට භාවනා කරන්න පුළුවන්ද අපිට මේ අරක නෑ මේක නෑ කියලා අර Tamanට තියෙන manussකම පහත් කළ සලකනවා ඒ කෙනාට භාවනා කෙරුවට හරියන්නේ නැහැ ඒ මොකද Taman Taman අව탁සීරුවට ලක් කරගන්න Taman Taman අවචාවට ලක් කරගෙන අන්නේම නැති කරන්නයි මේ මම දන්නවා මේ මේ තැනට මාසෙකට සැරයක් හාමුදුර කෙනෙක් වඩම්මලා බණ කියෝ පොඩි වැඩක් නෙවෙයි ඒක කරන්න පෙන්වන්න හදන ඉදිකට්ටක් ගෙනලා හූර්ලා පෙන්වන්න හදන්නේ මේ හැම කෙනෙකුගේම තියෙන භාජනේ දම රත්තරන්. කරුණා කරලා මේක හැකි සංඥාවෙන් මතු කරගන්න අදහසෙන් ඔය හිතේ තියෙන කුණු කච්චල් දුබුටු අයින් කරලා manussකම මතු කරගන්න උත්සාහ කරනවා නම් භාවනාවේදී බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා දවස් 7ක් භාවනා කරනකොට ඒ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි හරියට භාවනා යනවනම් මේක අංග සම්පූර්ණ සුද්ධ කරේ නැතත් සුද්ධ කෙරුවොත් ඇතුලේ රත්තරම් බව තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න භාවනාව හරි. ඔන්න බණ ඔන්න ඒ කෙනාගේ යහ කල්පනාව හරි. ආන්නේ වගේ මේ කාම තණ්හාව අයින් කරගෙන ගීකෙන් පොඩක් වෙන් වෙච්ච කෙනා පොඩ්ඩක් බණ භාවනා කරලා මේක නිකන් උරගලේ තල්ලු අතුල්ලා බැලුවා වගේ බලනකොට තේරෙනවා නම් මට මේ සතිය පවත්වන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා තමයි. යුතුයකම් ඉෂ්ට වෙලා නැතුව තව තමයි. ඒ වුණාට මට එක තැනක ඉඳගෙන විනාඩි 5ක් ඉන්න බැරි කමක් නැහෙනේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි කමක් නැහෙනේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් ආනාපාන සතිය කියන මේ හුස්මට හිත යොදන්න බැරි වුණාට අඩු ගානේ ආනාපාන තියෙනවනේ. මෙදින කාටට කියන්න පුළුවන්ද මට ආනාපානෙවත් නැහැ කියලා. දැන් මොකාටවත් කියන්න බෑ. මේ ආනාපානට සතිය හේතු කරගන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. ඒක නිසා කවදා හරි ඒ කෙනා මේ සතිය කියන එක තේරුම් ගත්තොත් එයාට දැනගන්න පුළුවන් වෙයි හිටගෙන ඉනකොටත් හුස්ම ගන්නවා. ඉඳගෙන ඉනකොටත් හුස්ම ගන්නවා. නාන කොටත් හුස්ම ගන්නවා. පොල් ගන්න කොටත් හුස්ම ගන්නවා. පලාන එල්ල කොටත් හුස්ම ගන්නවා. මේ හුස්ම ගන්න හැම වෙලාවෙම ක්ෂණ සම්පත්තිය. ඒක බේර ගන්න පුළුවන් නම් ඒ කෙනාට හිතා ගන්න පුළුවන් ඒ එක හුස්මක් මේ හුස්ම ගන්නවා මේ හුස්ම හෙලනවා කියලා එක හුස්මක් සතියෙන් ගන්න හැම චිත්තක්ෂණයකම අර රත්තරන් භාණ්ඩේ පොඩ්ඩක් ඌරලා මේකේ රත්තරන් තියෙන බව දැන ගන්නවා වගේ අපේ manussකම අපිට මතු කරලා දෙනවා. එතකොට ඒ කෙනාට සිද්ධ වෙන්නේ කාම තණ්හා දුරු වීම නෙවෙයි භව තණ්හා වශයෙන් ඉතිරි පැතිර තියෙන මේ තණ්හාවේ තව තට්ටුවක් අපිට කියන්න පුළුවන් වීතික්‍රම කෙලෙස් වශයෙන් තියෙන තට්ටු අයින් කරලා පරිඋත් ทาน කෙලෙස් තට්ටුවට අත තියෙනවා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ වගේ දේවල් කරන්න මෛත්‍රී බුද්ධ සාසනය ඉන්න ඕනයි කියලා. ඇත්තටම කියනවා මේ බුද්ධ ජයන්තියට ඉස්සෙල්ලා මුළු ලංකාවම එහෙම තමයි පිළි අරගෙන හිටියේ. මෙතන ඉන්නවා මේ බුද්ධ ජයන්තියට ඉස්සෙල්ලා ඉපදිච්ච මිනිස්සු. ඒගොල්ලෝ දන්නවා ඇති මේ දැන් බණ භාවනා කරන්න බෑ මොනම දෙයක්වත් කරන්න බෑ කියලා කෙලින්ම බුද්ධ මෛත්‍රී බුද්ධ සාසනයට හේතු කරන් හිටියා. අත් බුද්ධ මේ බුද්ධ ජයන්තියේ ඉඳලා දැන් අවුරුදු 60ක කාලේ යනකොට 2600 වෙනකොට කල් යනකොට අද විශාල පරිවර්තනයක් ලෝකේ තියෙනවා. භවනා කළ හැකි, ප්‍රයෝජනගත හැකි. එතකොට මේ කාම තණ්හාව විතරක් නෙවෙයි භව තණ්හාවට අදාළ කෙලෙස්නුත් කපන්න පුළුවන් කියලා ඒක හරිම සුන්දර පැත්තක් තියෙනවා. මේ ආගමේ සැදී පැහැදී කටයුතු කරන පිරිසට වඩා එහෙම නැත්නම් මේ පැවිදි වෙච්ච යත්තන්ට වඩා අද ගිහි ඇත්තෝ භාවනා කරන. ඕනෙම භාවනා මධ්‍යස්ථාන ගිහිලා බලන්න ඒ සඳහාම අපකප වෙච්ච පැවිද්දන්ට දකින්න හම්බෙන කලාතුරකින් වැඩි හරියක් ගියෝ භාවනා කරනවා. ඒක මේ බෞද්ධයන් අතර විතරක් නෙවෙයි. අබෞද්ධ රටවල වලත් සිද්ධ වෙලා තියෙනවා. මොකද විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ ගීගෙන් අයින් වෙලා ඒයින් සතුටු වෙලා බෑ. ඉන් එහාට බණ භාවනාවක් කෙරුවොත් යොදන යොදන චිත්තක්ෂණ ගානට අර පිට තියෙන දුබුටු ගතිය, කච්චල් ගතිය, තෙල් කුණු ගතිය අයින් කරන්න පුළුවන්. ඒක වෙන කාටවත් කරන්න බෑ. වෙන කෙනෙකුට ලව්ව කරවන්නත් බෑ. තමන්ම කරන්න ඕන. ආන්න ඒ කටයුත්තට කෙනෙක් යනවනම් එයාට අර තිබිච්ච පිටින් පෙනිච්ච කාම තණ්හාවට ඇතුලේ තියෙන ඒ භව තණ්හාව වැඩ කරන හැටි තේරුම් ගත්තා නම් තේරුම් ගන්න උත්සාහ කරොත් Tamanට තේරෙයි අපි මෙතෙක් කල් මේ මොනවත් දන්නේ නැතුව කාමෙමයි වැඩිවේ. මේ කාමයේ අයින් කරත් කාමයේ හේවණල්ල එලවෙලව අපිට පහර දෙනවා. ඒ නිසා අයින් කරන්න ගිය දවසේ කාමයේ ආධිනව තේරෙනවා වැඩි. අයින් කරන්න උත්සාහ කරනකොටම පේනවා මේ කාමය පිළිබඳව අපි මේ 230 කරන්ට් එකත් එක්ක සෙල්ලම් කරනවා වගේ පොඩ්ඩක් වරද්දා ගත්තොත් ණයා වගේ අනිත් පැත්තට කවනවා ඒ නිසා මේකේ ආරස්සාවෙන්න ඕනේ කියලා සාමාන්‍ය බෞද්ධයාට වඩා මේ බණ භාවනා කරන කෙනා එන තමයි භවතණ්හාව කියන එක තේරුම් ගන්නට අවබෝධ කරගන්න දඟලන කෙනාට තේරෙනවා අපි මෙතෙක්කල් සංසාරේ කියලා මොනවද වඩලා තියෙන්නේ. කවදා හරි ඒක අයින් කරන්න ගිය දවසේ තමයි තේින්නේ කෝල් ලැබුලිය කත කාප්පිනියට මොකද වෙන්නේ? කෝල් ලැබුලිය බොහොම කැමැති අල්ලන මිනිහ අල්ලගන්නේ. ඔය ගලවන්න ගිය දවස් තමයි තේරෙන්නේ ඒක ඔය හිතන තරම් ලේසි නෑ කියලා. ඒ ඉතින් ගියාට පස්සේ තේරෙනවා හිතන තරම් ලේසි නෑ. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඒකට අපිට ශිල්පේ කියලා දෙන්නයි. ඒ ශිල්පේ මොකද්ද? මේ කාම තණ්හා වගේම භව තණ්හාව දුරුවන් කරන්න පුළුවන්. ඉතින් එතෙන්දි මම මේ භාවනා කරන අයගේ අත්දැකීමක් ඒ අයටත් වැටහෙන්න නොකරන අයටත් වැටහෙන්න මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අපි මේ භාවනා කරන්න ගන්න අරමුණ කියලා එකක් තියෙනවනේ. ආනාපානි ගන්නකෝ. ඒ කවදා හරි හිතන්න උත්සාහ කරලා කරලා දැන් Tamanට හුස්ම පොද ආවුණයි කියලා. හුස්ම සතිය පිහිටවන්න පුළුවන් කියලා. ඉතින් මේකේනා ඒ ජයග්‍රහණේ හිතේ තියාගෙන හොඳට හුස්ම ටික මූණට දාලා මූණට මූණ දාලා පවත්වාගෙන හිටියොත් ශබ්ද නොවෙනවමත් නෙවෙයි වේදනා කරදර නොවෙනවමත් නෙවෙයි වේදනා හිතවිලි බාධා නැතුවමත් නෙවෙයි. නමුත් මේක නා ඒ තියෙද්දිම කොහොම හරි මේ ආනාපානේ නැවත නැවතත් බලන්න ඕන කියලා ලොකු ධෛර්යයෙන් කටයුතු කළොත් සාර්ථකත්වයේ ප්‍රමාණයට ආනාපානෙ එන්නේ සිවුම් වෙනවා. ආනාපානෙ එන්නේ තුනි වෙනවා. දැන් මේක හරි කියලා හිතා ගන්න වෙනාට දක්ෂකමක් තියෙනවනම් කමඨාන සුද්ධ වෙනවනම් මෙයා මේක හොඳටම තුනී වෙනකන් ගොරෝසු ආනපනේ සියුම් කරලා සියුම් ආනපනේ හොඳටම තුනී කරන්න ගියාට පස්සේ තේරෙනවා මේ සතිය ආනාපානේ මුල් කරගෙන පවත්වන සතිය ගොරෝසු සතියෙත් පවත්වන්න පුළුවන් සියුම් සතිය පවත්වන්නත් පුළුවන් ආනාපානේ නැත්තටම නැතුණත් පවත්වන්න පුළුවන් කියලා. එතකොට මේ කාමයේ දුරවන් කිරීම සඳහා ගත්ත ආනපානයත් නැත්නම් හුස්මේ පවත්තන සතියත් කරන්න කරන්න කරන්න ගෙවෙනවයි කියලා කියන්නේ භව තණ්හාවේ ගෙවී යෑමක් කියලා සාධාරණව හිතන්න පුළුවන්. කාම තණ්හාව දුරවන් කරන්න ඉදිරියෙන් තියාගත්ත අරමුණ පවා බොහෝ කොට භාවනා කිරීමෙන් ගෙවෙන මට්ටමට යන්න ගියා නම් එයා මේ කාම තණ්හාව නැත්නම් මේ රූපෙට තියෙන ආධාව භාවනාව හරහා අර රත්තරනේ මල ටික ටික ටික ටික අයින් කරනවා වගේ ගින්නට දාලා වතුරට දාලා ගින්නට දාලා වතුරට දාලා අයින් කරනවා වගේ තමන්න තේරෙන්න පටන් ගන්න ටික කාලයක් යනකොට අර ගුරු උසුර තිබුණු ආනාපාන එන්නේ එන්නේ එන්නේ ෂූ වෙනවා. ඉතින් ඒ වෙනකොට හිත කලබල කරගන්න නැතුව වැරදුණයි කියලා හිතන්න නැතුව දිගට කළොත් කවදා හරි මේ යෝගාවචරයා ආනාපානේ නැතුව අරමුණක් නැතුව මේ සතිය පවත්වන්න පුළුවන් තැනකට ගියාට පස්සේ යා හරියට මේ ලෝකේ ඉඳපු කෙනෙක් මේ මහා පොළවේ ගුරුත්වාකර්ෂණයට ලක් කළා හිටපු කෙනෙක් පොළවෙන් හැතපුම් 6කට එහාට ගිය ගමන් මේ පොළොවට ඇදෙන ආකර්ෂණ ශක්තිය හැතපුම් 6කට එහා නැහැ. ඊට පස්සේ තියෙන්නේ සියල්ල පාවෙන ගතිය. මේ පොළොවට ලං වෙන්න ලං වෙන්න අපි පොළොවට ඇද බැඳ ගන්නවා. හැතැම්ම 6කින් එහා ගුරුත්වාකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අජටවකාශයට යන යානාවක බඩු මෙහෙම තියන්න බෑ. මේවා තිබ්බ ගාම පාවෙන්න පටන් ගන්නවා. මෙහෙම තියන්න පුළුවන් එන්නේ පොළොට හැතැම්ම කිට්ටු 6 විතරයි. ඉන් එහාට ගියාට පස්සේ කැම ටිකක් කන්න බෑ, වතුර ටිකක් බොන්න බෑ, ඉඳගෙන ඉන්න බෑ, ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. මේකත් ලෝකයක්ද කියලා හිතෙයි යන්න පුළුවන් නම්. ඉතින් කීප දෙනෙක් මිනිස්සු ගිය නිසා ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේ තේරෙන්න පටන් ගන්නවා මේ රූපය ආනාපානෙ. ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න හිත ගුරුත්වාකර්ෂණ නැත්තරනට ගියා වගේ මේ සියල්ල පාවෙන්න පටන් ගන්න සැහැල්ලු වෙන සීමාවල් නැති මහ පුදුමාකාර ලෝකයකට යන. මුගව දෙනෙක් හිතන්නේ ඒක මේ බ්‍රහ්ම ලෝකයට යන යන්න වෙයි, ලබනරුණාට පස්සේ යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ අනුන්ගේ පිනෙන් යන්න පුළුවන් වෙයි කියලා. නමුත් භාවනා කරන ගිහියෝ පවා කුස්සියම්මලා පවා මේක දැකලා අත්දකිනවා මේ අරමුණ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න එයා හිස් තැනකට විවේක තැනකට බාධාවල් වලින් කංකටළු වලින් තොර තැනකට යනවා ඒ නිසා අර කාමයට තිබුණු ආසාව වගේ රූප වලට සද්ද වලට ගන්ධට රසට පහසට ආසාව වගේ කෙනෙක් මේ ඇතිවෙච්ච විවේකයටත් බැඳෙන්න ඉඩ තියෙනවා මම දන්නවා මම මේ කතා කරන කාරණාව බොහොම ගැඹුරු දෙයක් බව. ඉතින් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා කාමයේ අයින් කරන්න අපි රූප නැත්තම් භවතුෂ්ණාව පාවිච්චි කෙරුවට භවතුෂ්ණාව ගෙවුනට වැඩේ ඉවර නැහැ. අපිට විභව තණ්හාව කියලා එකක් අර හිස්තනට ආසාවක් අරමුණ ගෙවුනට පස්සේ ඇති වෙන විවේකයට තියෙන ආසාවක් අරමුණ ගෙවුනට පස්සේ තියෙන මේ සැහැල්ලු බවට තියෙන ආසාවක් එන්න පටන් ගන්නවා. ඒක ලොකු ජයග්‍රහණයක් තමයි. නමුත් ඒකේ තාම තණ්හාව තියෙනවා. තණ්හාව ඊටාම සියුම් ලේස මාත්‍රයක් තියෙනවා. යම් තෙල් ඡායාවක් වගේ. මේ යෝගාවචරය අර මුල් අවස්ථා දෙක පහු කරන්නේ නැතුව මෙතන ගැන හිතා ගන්නවත් තමයි හරියට මේ පොළවේ ඉන්න මිනිස්සෙකුට හැතැම්ම හයක් ඈතට ගිය ගමන් පොළවෙන් ඈතට ගුරුත්වාකර්ෂණ නැති කතියයි කියලා මේ ගුරුත්වාකර්ෂණ ඉන්නේ කෙනා හිතන්න බෑ. කොච්චරද කියනවනම් ගංගන ගාමියෙකුට නෑ අජටාවකාශ ගාමියෙකුට පුහුණුවක් සඳහාවත් ගුරුත්වාකර්ෂණ නැත්තනක් මේ ලෝකේ හොයාගන්න බෑ. එතෙන් ගිහිල්ලාම ඉගෙන ගන්න ඕන. ඒ නිසා භාවනා කරන කෙනෙක් කවදාරි මේ රූපයත් ගෙවම් කරලා මේ අරූප අවස්ථාව නැත්තම් මේ සහැල්ලු අවස්ථාවට ගිහිල්ලා එතනත් ලේස මාත්‍ර වූ තෘෂ්ණාවක් තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. නිසා තෘෂ්ණා පිළිබඳ පාඩම ඉගෙන ගන්න කෙනා මේ කාමයේ කියන ගොරෝසු තෘෂ්ණාවත් අමාරුයි. ඒක පැන්නුවාට භව තෘෂ්ණාව කියන එකට අහු වෙනවා. ඒකත් පැන්නුවාට ඒක බොහෝමත්ම අමාරුයි. විභව තෘෂ්ණාව කියන එකට අහු වෙනවා මෙන්න මේ තුනම එකට එකක් සියුම්. ඒක හරියට රතුරුණු ගෙඩියක් පොතු ගහරිනා වගේ. පිටපේ තියෙන පොත්ත බොහොම රතු පාටයි පැංගිරි බොහොම අධිකයි. ඒක අයින් කරලා පස්සේ තව බික පොත්තක් අහු වෙන ඒක අයින් කරපුවා ඊට වැඩි තුන එකක් හම්බ වෙලා එnde ende ende ende පොත්ත පොත්ත අයින් කරන්න අයින් කරන්න අයින් කරන්න ඉතාම සියුම් තැනකට යනවා වගේ මේ තෘෂ්ණාව ගෙවම් කරන හැටි දකින්නකොට ඒකේනා මෙතෙක්කල් තෘෂ්ණාව වඩන්ට අතිකාල සේවාවල් කරමින් රට රාජ්‍ය මාරු කරමින් හම්බ කරපු මිනිස්සයාට මේ බැඳිච්ච කච්චලේ මේ බැඳිච්ච දුඹුටු මේ බැඳිච්ච තෙල් කුණු අයින් කරන්න ගිය දවසේ තීරණ පටන් ගන්නවා මේක කොහොල්ල අයින් කරනවා. අත් මේ අතින් ගන්නකොට අර අතේ ඇලවෙනවා. ඒ අතින් ගන්නකොට මේ අතින් ඇලවෙනවා. මේකනේ අපි මෙතකන් පොදි ගහ ගහ හිටියේ කියලා මේ තෘෂ්ණාවේ ගෙවන් වර්ණ පැත්තට ක්ෂය කරන පැත්ත වැය කරන පැත්තට කවදා හරි හිතන්න හිත ගියා නම් ඒ ක්ෂය කිවීමට වැය වීමට බුදුහාමර පාවිච්චි කරන්නේ නිරෝධ කරනවායි. නිරුද්ධ වෙනවායි. ඉතින් මේ නිරෝධ සංඥාව නැත්නම් මේ නිරෝධය කියලා කියන්නේ මේ තෘෂ්ණාවේ අර මට්ටම් තුන වීතික්‍රම මට්ටම, පරිඋත් ทาน මට්ටම, අනුසය මට්ටම කියලාත් කියනවා මේකට. එහෙම නැත්නම් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලාත් සමහරලාට සමාන්තර වචන පාවිච්චි කරනවා. මේ එක එකක් එක එකක් ගෙවීම අත්දකින්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේින්න පටන් ගන්නවා මිතෙක් කල් අපි පොහොර දාපු මේ තෘෂ්ණාව ගෙවම් කරන පැත්තට නැත්නම් මේ ඇඟේ පාවිච්චි කරලා පාවිච්චි කරලා තෙල්කුණ බැඳිච්ච මේ ආභරණය තෙල්කුණ සුද්ධ කරන පැත්තට ගියාට පස්සේ ඒ ශිල්පේ දන්නවනම් කෙටි කාලෙකින් ප්‍රතිපදාව කියන මේ ගින්නට දාන වතුර දානවා ගින්නට දාන වතුර දානවා කියන ප්‍රතිපදාවෙන් අර තුනීම තෘෂ්ණාවත් අයින් කරගන්න පුළුවන් වුණොත් තේරෙයි ඒ වැඩේට කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. කොටින්ම කියනවා නම් සරුවච්චන් වහන්සේට උදව් කරන්න බෑ. තමන්ම කළ යුතුයි. අපේ අනිත් ඕනෙම කටයුතු කර අපිට අත්තමට කවුරු හරි ගන්න පුළුවන්, කුලියට මිනිහෙක් ගන්න පුළුවන්, එහෙම නැත්නම් කොන්තරක් දෙන්න පුළුවන්. මේ වැඩේට මොනම තාලකින්වත් අත්තමක් ගන්න බෑ. අඩු ගානේ කියනවා නම් මේ රාහුල පුංචි හාමුදුරුවන්ඩ නිවන් දක්කන්ඩ බුදුහාමුදුරණ පුළුවන්කම තිබුණා නම් මෙච්චර බණ කියලත් අවුරුදු 15ක් බණ කියන්න සිද්ධ වුණා රාහුල පුංචි හාමුදුරුවන් නිවන් දක්කන්න. බුදුහාමුදුරන්ගේ බලේනේ දෙන්න තිබුණනේ දෑවැද්ද. යසෝදරාව ප්‍රියම්බිකාව මෙයාට නිවන් දක්කන්නත් කොච්චර කල් භාවනා කරන්න උනා. පියමහා රජුරන්ට නිවන් දකින්න කොච්චර කල් භාවනා කරන්න උනා. මාතෘ දිව්‍ය රාජයට නිවන් දක්වන්න දිවි ලෝකේ යන්න සිද්ධ වුණා. ඒ මොකද එයාට වගකීම දෙන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් අපි හිතනවා නෑ නෑ අපි මේ අතනින් මෙතනින් පින් කරපුවාම අපිට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දුරුවන් කිරීමත් කොන්ත්‍රාත් ක්‍රමයට කරන්න පුළුවන් මේ බ්‍රවුන්ස් කම්පැනියට දීලා හරි මිලර්ස් කම්පැනියට දීලා හරි කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඕකට තමයි තාක තීරුකම කියන්නේ. නැත්නම් මෝඩකම කියලා කියන්නේ මේක තමන් විශ්ින් කළ යුතුයි. මේක පස්සට දාන්න දාන්න ගිනි අගුරක් අතේ තියාගෙන ඉන්නා වගේ දිගට පැච් පිච්චන. දිගට දාහේ. ඉතින් අර ඥානවන්තයා නැත්නම් අපි එකට කියනවා සංවේගයේ පහළ වෙච්ච කෙනා කොච්චර යුතුයකම් වගකීම් බාර තිබුණත් ඒ යුතුයකම් අපි ඉෂ්ට කරන එක කෙනෙකුට මේ කෙලෙස් කඳුලක් කරන් දාන්න බෑ. ඒක තමන්ම කළ යුතුයි. ඒ නිසා යුතුයකම් වලට වෙලාවක් දෙන්න. ඒක අතාරින්න බෑ අපට. ඒ වුණේ අපිට කැපෙනවා. නමුත් මේ පැය 24ම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ කියලා කියනවනම් මම කියනවා බරපතල වැඩ ඇතුව සිර දඬුවමක් විඳින්නේ කියලා. ජීවිතාන්තයේ දක්වාම මරණ වේලාවටත් පශ්චාත්තාප වෙන්න වෙනවා. කාට හරි කියන්න පුළුවන් නම් කියන්න වෙනවනම් අනේ මේ භාවනා කරන්න විනාඩි 10ක්වත් ගන්න බෑ. මේ පැය 24ම මම කඹරන්න ඕනේ කියලා. මේ පැය 24ම බරපතල වැඩ ඇතුව මම සිර දඬුවම් විඳින්න ඕන කියලා මම කියනවා ඊළඟන කන පරිප්පුවක් කියලා. අපිට මෙච්චරම මොලයක් තියෙනවා නම් ඇයි අපේ සුභ සිද්ධිය පිණිස අපිට විනාඩි 10ක් වෙන් කරන්න බැරි? ඇයි අපේ සුභ සිද්ධියට විනාඩි 30ක් වෙන් කරන්න බැරි? මේ තරම්ම තණ්හාවට ආසයි. මේ තරම්ම දුකට ආසයි. මේ තරම්ම පෙන්නලා දීලා තියෙද්දිත් මේ දුක අපි බදා ගන්න හැටි. කෝලගුලියක් වගේ. ඉතින් බුදු කෙනෙක් ඉන්නවා, මනුෂකම තියෙනවා, ක්ෂණ සම්පත්තිය තියෙනවායි කියලා කියන්නේ මේක හිමීට පටන් ගන්න. ටික ටික ටික ටික පටන් අරගෙන යනකොට මේක මේ බීඩි බොන මිනිහට බීඩි බීම ඇබ්බැහියට අහු වෙනවනේ. සිගරට් බොන මිනිහා සිගරට් බීමට ඇබ්බැහි වෙනවනේ. මත්පැන් බොන මිනිහා මත්පැන්මට අහු වෙනවා වගේ මේ ධර්මයේ තියෙන ඕපනයික කියලා ගුණයක් මේ පුංචියට පටන් ගත්තොත් ඒක ටික ටික ටික ටික හැත් බැඳෙනවා. මේ හොඳ පැත්තට වෙන වැඩි. ඒ නිසා අපි ඇබ්බැහිය කියන එක නරක වචනයක් ධර්මයේ තියෙනවා ධර්මයට යෙදෙනකොට කල්යාණ මිත්‍රවල හම්බ වෙනවා. ධර්මයට යෙදෙනකොට හොඳ බණ ඇහෙනවා. ධර්මයට යෙදෙනකොට කෙටි ක්‍රම හම්බෙන්න පටන් ගන්නවා. ආන්න මේ විදිහට ගියාට පස්සේ අපිට හිතා ගන්න බැරි ලොකු යුග පෙරලියක් පටන් අරගන්නේ බොහෝම පුංචි වැඩකින්. බොහෝම පුංචි හිත් බැඳීමකින් පටන් අරගන්නේ. ඒක දිගින් දිගට දිගින් දිගට කරගෙන යන්නේකට තමයි අපි සත්පුරුෂකම කියලා කියන්නේ. අපි එයාට තමයි මේ ක්ෂණ සම්පත්තිය දන්න කෙනයි කියලා කියන්නේ. ඒව නැති කට්ටිය මේ নানা ප්‍රකාර යුතුයකම් වගකීම් ලොකු කරගෙන එහිම läගගෙන Taman video විනාඩි 5-10ක්වත් ගත කරන්න බැරුව ගත කරනකොට ඉතින් කනගාටුව විතරයි ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් අපි මේ ඉන්න රටේ ඉන්න මහු ජනතාව දිහා බලනද ඒ ඇත්තන්න මේවා කිව්වට අපි මං හිතන්නේ කන යොමු කරයි කියලා. ඒ ඇත්තන්ට කිව්වට මේ ඇත්තෝ ඒක ගෞරවයෙන් අහයි කියලාවත් හිතන්න බෑ. ඒ කට්ටියගේ මේ ගෞරවය අහන අපේ මොකද්ද ඇති වෙනස කියලා පොඩ්ඩක් බලන්න. ඒ මිනිස්සුත් කරන්නේ කාමයටම තමයි ගත. අපි මහා ලොකෝට කියනවා මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටික අපි නම් අම්මා සම්මාදිට්ඨික. කෙරුවාව දිහා බලනකොට ඒ මිනිස්සු හොඳයි කිය හැකියි. ඒ මිනිස්සුගේ තියෙන යන් චර්යා පද්ධතිය අපේ නෑ. අපි නමුත් බුදුහාමුදුරන්ගේ ගෝලියෝ දරුවෝ තුවාල පුතාල ඒ නිසා අපි මේක සංවේගය පහල කරගන්න ඕනේ මේ තරම් ධර්මයේ අපි ළඟට එද්දිත් ඇයි අපිට බැරි ඒකට පොඩි අනුග්‍රහයක් කරන්න මේ ඔක්කොගෙම ලකුණු වලින් පේන්න තියෙන අපේ වෙලාව ඇවිල්ලා තියෙනවායි කියලා. එහෙම නැත්නම් ක්ෂණය එලිපත්තටම ඇවිල්ලා තියෙනවායි කියලා ආන්න ඒකට අපි අනුග්‍රහ කරන්න නම් මේ කාමයේ වඩන පැය 24න් එක පැය භාගයක් විතර අයින් කරලා මේ කාමයේ ආදීනව තේරුම් ගන්න පොඩ්ඩක් එයින් අයින් වීමට කටයුතු කෙරුවොත් එයාට ලාභ දෙකක් හම්බ වෙනවා. එකක් අර අර විනාඩියේ කාමයේ රැස් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. දෙක ගන්න ප්‍රයත්න නිසා ලේස මාත්‍රයක් කාමයේ අයින් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ඔය භාවනා නොකරන ගත කරන වෙලාවෙත් කාමයේ වැඩෙන එක තමයි තියෙන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අපි හිතමු කවදා හරි යාට පුළුවන් උනායි කියලා පැයක් වෙන් කරන් විශාල ජයග්‍රහණ. අපිට තියෙන මේ යුතුයකම් වගකීමත් එක්ක මේ Nirodhe පිණිස, ක්ෂය කිරීම පිණිස, වැය කිරීම පිණිස පැය භාගයක් පැයක්වත් හමාරක්වත් ගත කරන්න පුළුවන් නම් මේ රටේ සුල්තාන් තනතුර හම්බුණාට වැඩිය වටිනවා. ඒ එකකින්වත් කවදාත් අර පැත්තට හීනකින්වත් අල්ලු කරන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩේ කරන්න Taman විතරක් බලනවා මිසක් ආ දෙන්නෙක් එකතු වෙලා කරටක් දාගෙන කවදාකවත් පීනන්න බෑ. දෙන්නෙක් එකතු වෙලා කරටක් දාගෙන කවදාකවත් කඹේ ඇවිදින්න බෑ. ඒ නිසා මේ ගමනේ යනකොට එහෙම නැත්නම් මේ නිරෝධය කරන පැත්තට, ඡය කරන පැත්තට, වැය කරන පැත්තට යනකොට තනියලිය වගේ Taman හොයා ගන්න ඕනේ Tamanගේ ගැලවුම් මාර්ගේ, පිවිසුම් මාර්ගේ නෙමෙයි පිට වෙන මාර්ගේ ඉතින් ඒක හම්බ වෙච්ච වෙලාවේ ඒක ඉෂ්ට කරගන්න බැරි වුණොත් එහෙම වෙළඳ පොරත ලැබිලා වෙළඳ පොලේදී Tamange වෙළඳාම කටයුතු කරගන්න බැරුව ඉක්මවලා ගිහිලා පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් වගේ අපිට තැවෙන්න වෙනවා මේ ලැබිච්ච අවස්ථාව ලැබිච්ච ප්‍රස්තාව පාවිච්චි කරුවේ නැත්තම්. එනිසා Nirodha කියන්නේ අමාරු දෙයක් බව හැබෑව. එම්පා Nirodha කියන එක ලෞකික පැත්තෙන් බලන්න බෑ. මේ ලෝකේ ඉන්නකම් ගුරුත්වේ නැත්තනක් අපිට හිතන්න බෑ. නමුත් ලෝකයට සාපේක්ෂව ගුරුත්වය නැත්තනක් තියෙනවා. ඒක ගණන් බරලා කියන්න පුළුවන් අත්දකින්න පුළුවන්. එන්නේ ඒක ලබා ගැනීම සඳහා අපි අපේ අම්මලා තාත්තලාට වැඩි පොඩ්ඩක් පියවරක් ඉදිරියට තියාගත්තොත් අපේ ගුරුවරුන්ට වැඩි පියවරක් ඉදිරියෙන් තියාගත්තොත් එතන අතිජාත පුත්‍ර කියලා කියනවා. එහෙම නැත්නම් අපිත් මේ කාමයටම ගත වෙච්ච එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිකයන් කරන වැඩම කරන තැනටපත් වුණොත් ඒ යත්තන්ට සාන්තියක් තිබුණත් හිත හදාගන්න ක්‍රමයක් තිබුණත් මේ බෞද්ධයන්ට හිත අදා ගන්න ක්‍රමයක් නැහැ. මොකද මේ ලස්සනට බුදුරජාන් වහන්සේ ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒකට අපි දානේ වශයෙන් සම්බන්ධ වෙලා ඉන්නව දැනට. ශීලයේ වශයෙන්ම සමාහට මාසිකර තැරක්ක සම්බන්ධ වෙනවා. දැන් කරණ තියෙන්නේ ඒක ඊගාව පියවර අධි කුසලයේ වෙන මේ ගිවන් කිරීම, දුරුවන් කිරීම ටික ටික ටික ටික සිද්ධ වෙන්නේ දානයේදී ආමිෂ වස්තු දුරුවන් කරනවා වගේ සතියෙන් ගත කරන චිත්තක්ෂණයක් පාසා අලුතෙන් නූපන්න කුසල් නොයිපද වීමේ කුසලයකුත් වෙන අතර දැනට චිත්තසංතානයේ යම් කුසල් අකුසල් තියෙනවනම් මේ තණ්හා ලේස මාත්‍ර දුඹුටු බැඳිච්ච තෙල් කුණු කච්චල් ටික ටික ටික ටික අයින් වෙනවා. කවදා හරි ඉදිකට්ටෙන් හුරුවා වගේ මේක දඹරත්තරණක් කියලා මමත් මිනිස්සෙක් කියලා තේරුම් ගත්තට පස්සේ ඒ නාමුව දීපු කිසිම කෙනෙකුට කාය දුස්චරිත කරගන්න බැරුව යනවා. වචී දුස්චරිත කරගන්න බැරි වෙනවා. අපි ඒක දන්නේ නැති වුණොත් තමයි අපිට කයෙන් වචනෙන් දුස්චරිත කරන්න පුළුවන්. ඒ නිසා කවදා හෝ මනුස්සයාට මනුස්සකම ආරූඪ කෙරුවොත් නැත්නම් මනුස්සකම අඳුල්ලා දුන්නොත් බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා මනුස්සයා ස්වභාවයෙන් පිරිසිදු. ස්වභාවයෙන් තියෙන දඹරත්තමක් වගේ කියලා. කාල් මාක්ස් තුමා කියනවා මනුස්සයා ස්වභාවයෙන් හොඳ කෙනෙක් සමාජ ඇසුර නිසායි මේ පන්ති ભેදයකට ලක් වෙලා තියෙන්නේ කියලා. ඒ වාගේම විද්‍යානුකූල බලලා බලන කට්ටියත් කියනවා ස්වභාවයෙන් උප්පත්ති මිනිසයා හොඳයි. මේ අවුරුදු 6 පැන්නට තමයි පස්සේ තමයි කෙලෙස් එකතු වෙන්න පටන් ගන්නේ. අවුරුදු 6 වෙන්න ඉස්සෙල්ලා මේක දඹ රත්තරන දඹ රත්තර වශයෙන් තියෙන. ඒ නිසා මුළු භාවනාවෙම කරන දේ අපි අර අවුරුදු 6කට ඉස්සෙල්ලා කුඩා දරුවෙක් බවට පත් කිරීමක් කියලා බටහිර ලෝකේ සමාජලාට මේක හිතවත් දන්න කියන. ආපස්සට එන ගමනක් නෙවෙයි. අපි ආරම්භක ශේෂ පිරිසිදුයි. ඒ නිසා දැන් අපි ඉන්නේ කොච්චර කෙලස් කාගෙනද කියනවනම් කොච්චර දුබට බැඳිලාද කියලා කියනවනම් කොච්චර තෙල් කුණු බැඳිලා තියනවද කියනවනම් අපිට අවුරුදු 6ට ඉස්සලා හිටපුවාට අහිංසකකමවත් නැහැ. ඒක නැති වුණාට සදාකාලික නැතිවීමක් වෙලා නැහැ. බුද්ධාලෝකයේ තියෙනවයි කියලා කියන්නේ අපිට ඕන වෙලාවක නැවත අහිංසක වෙන්න පුළුවන්. ඒ අහිංසක වෙනකොට අපි සතිමත් වෙනකොට මේ මම දැන් මෙතන එනතම මේ ඉඳගෙන ඉන්නවා නැත්නම් මේ හුස්ම ගන්නවා මේ හුස්ම හෙලනවා කියන මේ දේ සඳහා කිසිම සුදුසුකමක් බුදුහාමතුරු ඉල්ලන්නේ මේ කාටවත් වැඩි දක්ෂකමක් හෝ අදක්ෂකමක් හෝ සුසුසුකමක් හෝ සුසුකමක් නැහැ. ඒ නිසා මේ පරිේශණය කරපු ඇත්තෝ දන්නවා. ඒකෙන් වෙන්නේ අපි නිහතමානී වෙන එකයි. ඒකෙන් වෙන්නේ අපි අහිංසක වෙන එකයි. අපි නැවතත් අර අවුරුදු 6කට ඉස්සලා හිටපු මල් වගේ පොඩි දරුවෙක් මට්ටමට අනේකයි. ඒක එච්චර භයානක ලෝකෝත්තර தත්වයකට පත් කරගෙන හුඹත් බයක් ඇති කරගන්න ඕනකමක් නැහැ. නිරෝධ සත්‍ය ගැඹුරු තමයි. නමුත් ඒ ගෙවන් කිරීමේ වැඩ පිළිවෙලට ගිය කෙනාට ලෝකේ තියෙන හොඳම විනෝදාංශය බවට පත් වෙනවා. තමන් ළඟ තියෙන මේ කෙලෙස් ටික ටික ගෙවන් කිරීමයි මේ මනුසකම කියන්නේ දක්ෂකම කියලා කියන්නේ කුසලයි කියලා කියන එක තේරුම් ගත්ත කෙනාට ඒකට ලැබෙන ප්‍රතිඵල දකින්නකොට ඒකට කියනවා අපි ආනිසංස දකින්නකොට ගන්න හැම ප්‍රයත්නයකදීම කෙලෙස් ගිවම් කරන්න ගන්න හැම ප්‍රයත්නයකදී ලාභ දෙකක් වෙනවා අලුතෙන් කෙලෙස් රැස් කරගන්න වෙලාවක් නැති වෙනවා තියෙන කෙලෙස් ගිවම් වෙන්න පටන් අර ගන්නවා ඉතින් මේක පටන් ගන්න බොහොම ලේස මාත්‍ර තවසෙන් තමයි සිද්ධ වෙන්නේ නමුත් මේ ඕපනයික ගුණය එනකොට එන්න එන්න එන්න මේ කත කැවෙන්න පටන් ගන්නවා Tamanඩවත් හිතා ගන්න බෑ ධර්මයේ යෙදී ගත කරන කෙනාට ධර්මයෙන් ලැබෙන ආරස්සාව සහ ධර්ම ඥාණය අනෙකුත් ඒ ජීවිත අවශ්‍ය කරන ගුණ ධර්ම ටික සත්පුරුෂ සංසේවණය ගැඹුරු ධර්ම අවබෝධ වෙන හැටි පුදුමාකාර ගැම්මකට එන්න පටන් ගන්න තියෙනවා ඒ නිසා හැම කෙනාම කල්පනා කරගන්න අපි ඉපදිච්ච යුගයේ අපේ අම්මලාට තාත්තලාට වැඩිය වාසනාවන්ත යුගයක් අබෞද්ධයා පවා භාවනා කරන යුගයක්. ඒ වගේම හැම කෙනාම ධර්මයේ දන්න යුගයක්. ඉස්සට වැඩි වැඩි. අන්නේ හම්බ වෙච්ච වෙලාවේ නෑම ආපු වෙලාවේ නැගගන්න වෙළඳ පොළ හම්බ වෙච්ච වෙලාවේ බිස්නස් එක කරගෙන ලාභ ලබා ගන්න පහුවෙලා පශ්චාත්තාප වෙන වෙළඳ පිටසක් පාටපත් නොවෙන්න මේ නිරෝධ සත්‍ය අමාරු දෙයක් කියලා හිතන්න එපා. ගම්බීර බව හැබෑව කොතනකින් හෝ පටන් අරගන්න නැත්නම් මේ කරගෙන යන වැඩේ මේට වැඩිය අධි කුසලයක් බවට පත් කරගන්න සිළු දෙනාගේ ධෛර්යය වැඩි වීමට දවසේ මේ දවසේ ධර්ම දේශනා තේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මෙතනින් නැතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා පොදුවේ ප්‍රාර්ථනා